අපිට පුළුවන්කම තියෙනවා අපේ රටේ ඕ අර්බුදයක් තිබුණා. ඒ පිළිබඳව දැන් අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව කියන 71 කැරල් ඒකට එකක් පිළිටවල ඒකේ සිද්ධ වෙච්ච දේවල් බලලා විමර්ශනය කළා. ඒ අයට දඬුවම් දුන්නා. ඒ වගේ වැඩ පිළිලක් ගියා. යන්නේ එහෙම වැඩ පිළිලක් හොදන්න අපේ රටේ එහෙම හයියක් දින මිනිස්සු නැද්ද? යුක්තියක් සාධාරණයක් කියන දේ අපේ රටේ ඉතුරු වෙලා නැද්ද? ඒකද මේ කියන්නේ. මෙන්න මේව ගැන තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයලා දැන් බලන්න ඕන. බොරුවට මේ සංහිඳියාවයි සම්මුතිවාදිය ගැන කතා කරලා වැඩක් නැහැ.